අරහතෝ සම්මා සම්බුද්දස්ස සදහවත් පින්වත්නි දේවතාවේ ඔබ ඉගෙන ගත්තේ ධාතු මනසිකාර භාවනාව ගැන. ඉතින් ධාතු මනසිකාර භාවනාවේදී අපි ඔබට කියලා දුන්නා පොළවේ පස්සලායන ස්වභාවයට අයිති දේවල් ගැන. ඒ කියේ පඨවි ධාතුව ගැන. දීවලයන දේවල් ගැන. ඒ කිව්වේ ආපෝ ධාතුව ගැන. උණුසුම් දේවල් ගැන. ඒ කිව්වේ තේජෝ ධාතුව ගැන. හමාගෙන යන දේවල් ගැන. ඒ කිව්වේ වායෝ ධාතුව ගැන. මේ සතර මා ධාතුන් ගැන ධාතු මනසිකාර භාවනාවේ යෙදීමටත් ඉතාම හොඳයි ඔබ හුදකලා තැනකට වෙලා දාස පියාගෙන භාවනා ඉරියව්වෙන් වාඩි වෙලා ඔබ මානසිකාරයේ දෙන්න යෙදෙන්නට ඕන දැන් මේ කෙස් පස් වෙලා යනවා පස් වෙලා යනවා පස් වෙලා යනවා මේ ශරීරයේ ලොම් පස් වෙලා යනවා පස් වෙලා යනවා මේ ශරීරයේ නියපොතු පස් වෙලා යනවා කියලා මේ විදිහට පස් වෙලා යන දේවල් පස් වෙලා යන දේවල් හැටියට දකින්න ඔබ උත්සාහ කරන්නට ඕනේ ඒ වගේම දීවලා යන දේවල් දීවලා යන දේවල් වශයෙන් දකින්නට උත්සාහ කරන්නට ඕනේ. ඒ වගේම උණුසුම් දේවල් උණුසුම් දේ හැටියට දකින්නට උත්සාහ කරන්නට ඕන. ඒ වගේම හමාගෙන යන දේවල් හමාගෙන යන වායු ධාතුව හැටියට දකින්න උත්සාහ කරන්න ඕනේ. මේ විදිහට සතර මා ධාතු පිළිබඳ මානසිකාරයේ යෙදෙනකොට යෙදෙනකොට ඔබේ සිහිනුවන වැඩෙන්න පටන් ගන්නවා. ඔබේ අවබෝධය දියුණු වෙන්න පටන් ගන්නවා. ඒ වගේම සමත විදර්ශනා තුළින් යථාර්ථය දකින විදිහට ඔබේ ජීවිතය සකස් වෙනවා. ඊළඟට ඔබට අද අපි අලුත් භාවනාවක් ඉදිරිපත් කරන්න කැමතියි. මේ භාවනාවට බුදුරජාණන් වහන්සේ වදාළේ නවසීවතිකය කියලා. දැන් මේ නවසීවතිකය කියන්නේ අර මේ රටේ සම්මත ක්‍රමයට වඩා ඒ කියන්නේ මිනිස්යන් සම්මත කරගෙන ඉන්න හැමතිස්සෙම සතුටක් උපදවන දේ. ලස්සන දේවල් විතරයි. ඒක තමයි අගය කර කර ඉන්නේ. දැන් මෙතන කරන්නේ ඊට වෙනස් එකක්. යථාර්ථයක් දකින්න දෙයක් ජීවිතයට පුරුදු කරන එක. යථාර්ථයේ කටුක වෙන්නට පුළුවනි. නමුත් ඒක තමයි දැක යුතු දේ. ඉතින් මේ නවසීවතකයේ තුලත් ඒ වගේ දෙයක් තමයි අපට දකින්න තිබෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේගේ කාලේ නවසීවතිකේ කියන්නේ අමුසු හොනේ කෙනෙක් මරුණාට පස්සේ ගිහින් දානවා. දැන් මට පස්සේ කවුරුත් යන්නේ නැහැ ඊට පස්සේ අමුසු හොනේට අමුසු හොනේදී ඒ මරණයටපත් පත්වෙච්ච ශරීරය ඒ මලකුණ ඉදිමිලා ඉදිමිලා යද්දී ඊට පස්සේ ඒක සත්තු විසින් කනවා ඊට පස්සේ ඒක විනාශ වෙලා යනවා මෙන්න මේ කාරණේ තමන්ගේ ජීවිතයත් එක්ක ගලපා බලන්න කියලා බුදුරජාණන් වහන්සේ අපට පෙන්වා වදාලා ඒකට තමයි මේ නවසීවතිකය කියලා කියන්නේ නවසීවතිකය කියන්නේ නව ආකාරයකින් නව කිව්ව අලුත් නෙවෙයි ආකාර නවයකින් ආකාර නවයකින් මලකුණක් පොළොවට පස් වෙලා යන තුරා නුවණින් විමස විමස තමන්ගේ ජීවිතයට ගලපා බැලීම තමයි නව ජීවිතකයේ වශයෙන් හඳුන්වා තිබෙන්නේ. එතකොට දැන් නව ජීවිතකයේ පළවෙනි භාවනාව හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වව දාලේ ඔන්න කෙනෙක් මරණට පස්සේ අමුසෝනට ගිහින් දානවා. දැම්මට පස්සේ යාගේ මලකුණ ඉදිමෙනවා. මලකුණ ඉදිමිලා පාට වෙනස් වෙලා නිල් වෙනවා. නිල් වුණාට පස්සේ ඒ මල මලකුණෙන් ඉස්ම ගලන්න පටන් ගන්නවා. මෙන්න මේ විදිහේ මලකුණක් සිතින් සිහි කරගෙන මෙවැනි ස්වභාවයට Tamange මේ ශරීරයත් අයිති වෙනවා මේ ස්වභාවයේ ඉක්මවා ගිහිල්ලා නැහැ කියලා Tamange ජීවිතයට ගල්පා බැලීම තමයි මේ නව ජීවිතකේ පළවෙනි භාවනාව. ඉතින් මේ විදිහට කෙනෙක් කරන්න පටන් ගන්නකොට එයාගේ හිත නිෂ්කාමී, නිදහස්, සාන්ත සිතක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම සමාධියක් වඩන කෙනෙකුට බොහොම ප්‍රයෝජනයි මේ නව ජීවිතක භාවනාව පුරුදු කිරීම තුළ යාට ඉක්මනින් හිත ඒකම් කරන්න ඒක හේතු වෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මේ නව ජීවිතක භාවනාවේ වදාලා ඊළඟට ඒකේ තියෙන දෙවෙනි පියවර. දෙවෙනි පියවර තමයි දැන් මලකුණක් අමුසුහුරට ගින් දැම්මට පස්සේ මේ මලකුණ ඉදිමෙන්න පටන් ගන්නකොට මේ මලකුණට ඉවල්ලාගෙන සත්තු වෙනවා. කාක්කෝ වෙනවා. උකුස් වෙනවා. සුනඛයෝ වෙනවා. හිවල්ලු වෙනවා. ඇවිදින් මේ මලකුණේ අතපය අදිමින් අදිමින් මස් කඩාගෙන කන්න පටන් ගන්නවා. එතකොට මලකුණ පිළිවෙලකට නෑ එහාට මෙහාට හැරෙනවා. මස් කඩාගෙන කන්න පටන් ගන්නවා. ඒ සත්තු කකා යනවා. ඒ කියන්නේ සත්තුන්ට ආහාර බවට පත් වෙනවා. මෙන්න මේක සිහි කරන්න කියනවා සත්තුන්ට ආහාර බවට පත් වෙනවා අමුසෝනේදී මේ මලකුණ. මේ සත්තුන්ට ආහාර බවට මේ මලකුණ පත් වෙනවද? මේ ඉරණමට මේ ශරීරයේ අයිති වෙලා තිබෙන්නේ. මේ ඉරණමින් නිදහස් වෙලා නැහැ. මේ ශරීරයේ මරණයට පස්සේ මලසෝ අමුසෝහනකට දැම්මොත් මේ ශරීරයටත් ওই සිදුවීමම සිදු වෙනවා කියලා නෝනින් බලන්න කියලා කියනවා. දැන් බලන්න අපි කවුරුවත් ජීවිතය ගැන හිතපු නැති පැත්තක්. අපි කවුරුවත් ජීවිතය ගැන කල්පනා නොකළ පැත්තක්. අපි කවුරුවත් ජීවිතය ගැන සිහිනෙන්වත් හිතන්න අකමැති පැත්තක් තමයි අපිට මේ මානසිකාර කරන්න කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නේ. සමහරට ඔබට මේක අමාරුයි වගේ පේන්න පුළුවනි. ඔබට මේක අසාධාරණ දෙයක් වගේ හිතෙන්න පුළුවනි. ඇයි මේ වගේම බලන්න කියන්නේ අපිට? ඇයි මේ විදිහටම කරන්න කියන්නේ කියලා? අපි අර ලස්සන විදිහට බැලුවා කියලා අපේ ජීවිතය යථාර්ථය අවබෝධ වුණේ නැහැ. අපේ හිතේ තියෙන අපේ ජීවිතවල ගොඩනගිච්ච ඉරිසියාව, තරහ, බද්ධ වෛරය, පලිගැනීම ආදී අකුසල ධර්මයන් ප්‍රහාණය වුණේ නැහැ. එහෙනම් අපිට පේනවා ජීවිතය ගැන මවාගත්තු ලස්සනක් තුල හිටියා කියලා. අපේ අභ්‍යන්තර ජීවිතේ පිරිසුදුුනේ නැහැ. එහෙමනම් බුදුරජාණන් වහන්සේ මේ දේශනා කරන ධර්මයේ විශේෂත්වයක් තිබෙන්නට ඕනමයි. ඒ තමයි මේ ජීවිතය අවබෝධ කරවන්නට ජීවිතය යථාර්ථයක් කරා රැගෙන යන්නට මේ ධර්මයට පුළුවන්කමක් තිබෙන බව. අවබෝධය කරා ජීවිතයක් සකස් වෙද්දී ඒකේ සිදුවෙන අනිවාර්ය දේ තමයි එයා ගුණවන්ත කෙනෙක් බවට පත් වෙන එක. එයා ඉවසිලිවන්ත කෙනෙක් බවට පත් වෙන එක. එයා ඉරිසියා කරන්නේ නැති, ක්‍රෝධ කරන්නේ නැති, වෛර කරන්නේ නැති, පලිගන්නේ නැති නිදහස් කෙනෙක් බවට පත් වෙන එක. මේක තමයි ගුණවන්ත ජීවිතයක ලක්ෂණ. මෙන්න මේවා ඔබ තුල දිනු වෙන්න පටන් ගන්නවා මේ දවසීවිතික භාවනාව පුරුදු කිරීමෙන්. ඉතින් මේ සත්තු මලකුණ කන්න පටන් ගත්තට පස්සේ මේ මලකුණ වෙනස් වෙනවා. විශාල විකෘතියකට භාජනය වෙනවා. ඔන්න ටික ටික ඇට පෑදෙන්න පටන් ගන්නවා. ඒ වගේම මලකුණ අලුතින් සත්තු කන නිසා මලකුණේ සම්පූර්ණ ලී වැතිරිලා තියෙනවා. තනින් තන මස් තියෙනවා. දැන් ඔය කොටස දිහා බලාගෙන ඉන්න ඕන හිතෙන්. බලාගෙන ඉඳලා ඊට පස්සේ තමන්ගේ ජීවිතයට ගලපන්නට ගලපන්නට ඕන අනේ මේ ශරීරය මරුණට පස්සේ අමුසොහනක දැම්මොත් මේ විදියටම සත්තු කාලා ගියාට පස්සේ මේ ස්වභාවයටමපත් වෙනව නේද? මේ ස්වභාවයේ ඉක්මෝයන්ට බෑ නේද? මේ ඉරණමටම මේ මృత ශරීරයක් ගොදුරු වෙන ගොදුරු වෙනව නේද කියලා අන්න නුවණින් විමසලා බලන්න පටන් ගන්නවා. ඒ විදිහේ නුවණින් විමසලා බලනකොට බලනකොට බලනකොට තමන්ගේ ජීවිතය තුළ ඔන්න ටික ටික ජීවිත ආબોධي ඇතිවන විදිහට හිත සකස් වෙනවා. පින්වතුනි දැන් මේ අමුසෝණ පිළිබඳ භාවනාව අමුසෝණී මලකුණ දෙමිය පිළිබඳ භාවනාව අපි කරගැනීමේදී විශේෂයෙන්ම අපට උමන 100 නුවණ පිටවා ගැනීම. දැන් ඔබ දන්නවා අපි අපේ මානසික ස්වභාවය හරි තැති ගන්නාසොලි. අපේ මානසික ස්වභාවය හරි බොළඳයි, යාමකයි. බැරි වෙලා සිහිනින්වත් මලකුණක් දැක්කොත් අපිට ඇහැරෙනවා. අපිට බය හිතෙනවා. අපි තැති ගන්නවා. ඉතින් සිහිනින්වත් දකින්න අකමැති දෙයක්. අපේ ජීවිතයට දියුණු කරගන්නේ කොහොමද කියලා ඔබ ගැටලු ඇති කරගන්න එපා. ඔබට උවමනා මේක යථාර්ථයක් කියලා තේරුම් ගැනීමයි. අපි සීනින්වත් දකින්න අකමැති වෙන්න පුළුවන් යථාර්ථය. නමුත් අපි ඒක පුරුදු කරගත්තොත් මේ ජීවිතේ අපිට ඕනම විදිහකට මෝණ දෙන්න ශක්තිය ලැබෙනවා. දැන් අපි ගමු මේ ජීවිතය අවබෝධ කරපු රහතන් වහන්සේලාට කියන නමක් තියෙනවා තාදී කියලා. තාදී කියලා කියන්නේ ලාභ, අලාභ අයස යස නිന്ദා ප්‍රශංසා සැප දුක් කියන මේ අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැති විදිහට ජීවත් වෙන කෙනා. එතකොට මේ අෂ්ටලෝක ධර්මයට කම්පා වෙන්නේ නැති විදිහට ජීවත් වෙන්නේ රහතන් වහන්සේ. එතකොට මේ රහතන් වහන්සේ තුල තිබෙන සාදී ගුණ දිනු වෙලා තිබෙන ওই භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම නිසා වෙන දෙයක් නිසා නෙමෙයි ජීවිතය පිළිබඳ ওই විදිහට දැකලා දැකලා දැකලා අවබෝධ කරගෙනයි. ඒ නිසා මේ විදිහට නව ජීවිතික භාවනාව. ඒ කියන්නේ අමුසෝනේ ආකාර 9කින් වෙනස් වෙලා යන මලකුණ බලන භාවනාව. මේ භාවනාව කරගෙන යද්දී තව දුරටත් බලනවා. තව දුරටත් බලනකොට යාට හිතට පේන්න පටන් ගන්නවා. දැන් මේ මලකුණේ මස් නැහැ. ඒ වගේම ලේ යන්තම් පැවරිලා තියෙන්නේ. ඒතර මේ මලකුණේ මස් නැති මස් නැත්තම් ලේ යන්තම් පැවරිලා තියෙන්නේ මැස්ස වහන්නේ නැහැ. පණුවෝ නැහැ. සත්තු කන්නේ නැහැ. සත්තු නැහැ දැන් මලකොණ කන්න. දැන් යන්තම් ලේ මස් නැති ඇටසැකිල්ල විතරක් දැන් ටික ටික දකින්න ලැබෙනවා. මෙන්න මේ දත්ත්වයේ පේන්න පටන් ගන්නකොට එයා නෝනින් කල්පනා කරනවා මේ ශරීරයටත් මේ දේ වෙනවා නේද? මේ ශරීරයේ දැන් තිබිච්ච ඒ මූලික ස්වභාවයේ සම්පූර්ණ වෙනස් වෙලා ඉදිමිලාලියෙන් සතුට ආහාර බවට පත් වෙලා ඒ මස් ඔක්කොම නැති වෙලා ඇටසැකිල්ලක් බවට පත් වෙන ස්වභාවයට මේ ශරීරයත් යුක්තයි නේද කියලා අන්න තමන්ගේ ජීවිතේ මලකුණත් එක්ක ගලපා බලන්න පටන් ගන්නවා. මේ විදිහට ගලපා බලනකොට බලනකොට බලනකොට තමන්ගේ ජීවිතයේ තියෙන හොඳට සිහිය පිටනවා. මේකේ තියෙන වාසිය ඒකයි. අකුසල ධර්මයන්ට සිත රැඳෙන්නේ නැහැ. අකුසල ධර්මයන්ට හිත රැඳෙන්න තුන හිත සකස් වෙනවා. දැන් බලන්න මේ හිත විතරාගී කරවන්නට, හිත විරාගී කරවන්නට උමනා කරන විදිහට හිත සකස් වෙන ආකාරය. එතකොට අපිට පැහැදිලිව පේනවා මාර්ගයක්, ප්‍රතිපදාවක්, වැඩපිළිවෙලක්, ක්‍රියාකාරකමක් තුලින් තමයි අභ්‍යන්තර ජීවිතය පිරිසිදු වෙන්නේ. අභ්‍යන්තර ජීවිතය සම්පූර්ණයෙන්ම පිරිසිදු වෙන්නේ. ඒ වගේම තමයි යම්කිසි වැඩපිළිවෙලකින් ක්‍රියාකාරීත්වයකින් තමයි අභ්‍යන්තර ජීවිතය අපිරිසිදු වෙන්නේ. දැන් මෙතන කරන්නේ අභ්‍යන්තර ජීවිතේ පිරිසිදු වෙන ආකාරයට මනස සකස් කිරීම සම්පූර්ණයෙන්ම කරනු ලබනවා මේ සතිපට්ඨානය තුලින්. දැන් බලන්න එතකොට සතිපට්ඨාන තුළ ඔබ දැන් ඉගෙන ගනිමින් සිටින්නේ නව සීවිතක භාවනාව. ඔබට තවදුරටත් මේ භාවනාව ගැනම ඊළඟ වතාවෙත් ඔබට පුළුවන් ඉගෙන ගන්නට මේ නව සීවිතක භාවනාව ඒ කිව්වේ මලකුණක් පොළොවට පස්සී යනකම්ම ආකාර නවයක් තුළ සිදුවන ක්‍රියාවලියේ භාවනා භාවනාවක් තුළින් පුරුදු කිරීමට ඔබ කොතරම් දුරට සමර්ථ වෙනවද කියන කාරණේ තව දුරටත් ඉගෙන ගන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ඔබට මේ ශ්‍රී සද්ධර්ම උපකාර වෙලා උතුම් ජීවිතාවබෝධයම සැලසේවා කියලා අපි ආශිර්වාද කරනවා.